මේ ගාථා රත්නය මධ්‍යම නිකායේ මූල පණ්ඩාසකයේ ඕකම්ම වර්ගයේ 26 වෙනි සූත්‍රය වන අර්ය පරිවේෂණ සූත්‍රයටයත් ගාථා ධර්මයක්. විනය පිටකයේද මානන්ද පාළියේ මහා ඛණ්ඩකයේ මේ ගාථාව දැක්වෙනවා. මේ ගාථාව තුලින් විසිතුරු ධර්ම දේශනාවක් මේ ආර්ය පරිවේෂණ ධර්ම දේශනාව. ප්‍රයත් දෙකක් නෙමෙයි දාසත් දෙකක් කියලා මුල කරන්ට බැරි තරම් ධර්ම සම්භාරය ආර්ය පරිවේෂණ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. ඊයේ හන්දාවේ ආර්ය පරිශන සූත්‍රයෙන් බණ ඇසීමට කල පුරාව ගල්ඩි ආරණ්‍යට දන්න ලැබුණි. අපතේ පණිවිඩය ලැබෙනකොට රාත්‍රී 8:00යි. නමුත් ඒ ආර්ය පරිශන සූත්‍රය ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කාන් වැදගත් අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේදී ආර්ය පරිශන සූත්‍රයේ සම්බන්ධ ධර්ම කතාවට සලන් දීමට රැස්සිටන සීලම ශ්‍රද්ධාවන්ත පින්නතු ධර්ම දේශනා ආනිසංස මාත්‍රයක් ධර්ම ශ්‍රවණානිසංස මාත්‍රයක් සිහිපත් කළ යුතු වෙන ධර්ම දේශනාව නියමත පිවිසීමක් නියමත පිවිසීමේ දොරටුවක් ධර්ම ශ්‍රවණයේද නියමත පිවිසීමේ දොරටුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා නුවණට පිවිසීමේ දොරටු පහක් විමුක්තාතන සීරස පංචකය කියලා. පළමුවන බණ ඇසීම, දෙවන බණ දැසීම, තුන්වන ධර්ම සත්‍යයනාව, සතරවන ධර්ම සම්මර්ෂණය, පස්වන භාවනාව. භාවනා නම් හඳුන්වු විමුක්තාතන සීරසේ වැඩමසේ බණ ඇසීමත් බණ දෙසීමත් ධර්ම සත්‍යයනාවක් මානසිකාරයක් කරනවා නම් ඒ තමයි නිවන් දොරටුවක් වන්නේ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව සානේදී 18 කෝටියක් බ්‍රහ්මෝ රහත් වුණා අසංකෝයයක් පිරිස සෝවාන් වුණා භාවනාවක් වැඩනසේ බණ ඇසීම මලියදේව මහරහතන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ හදාරා තමන් වහන්සේට ධර්ම දේශනාවක් පැවරුණු අවස්ථාවේ දසෝදානින් තමන් වහන්සේම උත්තම අරිහත්ත්වයට පත් වී වදාලා භාවනාවක් වර්ණසේ ධර්ම දේශනා කිරීමෙන් එනිසා දැන් මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවට සලන් දෙන පින්වත් සමටත් ධර්ම කතාව ඉදිරිපත් කරන අපටත් දහම් පදයක් පාසා යොදන සිටිල්ලක් පාසා ඥානබික්වා විපස්සනා මාර්ගඵල පිළිවෙලේ සතෝ බෝධිඥානයෙන් ලැබෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස නිවන් දොරටුවක්ම වේවා කිය අදිෂ්ඨාන සබා ගන්න. අද මේ ධර්ම දේශනේ ආරාධනා කොට සිටින පින්වත් සමනසේකර මහත්මාණන් එම නෝනා මහත්මාණන් දෙපළ අභාව ප්‍රාප්ත දයාබර මව්පියන් වහන්සේලාටත් අභාව ප්‍රාප්ත සහෝදර සහෝදරී පිරිසකටත් කිම් පමුණුවන අදිස්ථානයේ මේ ධර්ම දේශනේ පවත්වන්නේ එනිසා ඒ දයාබර මව්පිය උතුමනුත් සහෝදර සහෝදරී පිරිසත් මේ ධර්ම කතාවට සවන් දෙත්වා පින් අනුමෝදන් වෙත්වා සසර ජයගල පැතූ බෝධියන් සාන්ත නිවන් සුව ලබත්වා කියන උදෙසීමෙන් යුතුව මේ ධර්ම දේශනාවට සවන් දෙමු. මාත්‍රුකා කරන්ට දුන්නේ ගාථාව මුලින් සඳහන් කළ පරිදි මධ්‍යම නිකායේ මූලපන්නාසකයේ ඕකම්ම වර්ගයේ තුන්වෙනි ඕකම්ම වර්ගයේ හයවෙනි සූත්‍රය ඒ කියන්නේ 26 වෙනි සූත්‍රය මධ්‍යම නිකාය වශයෙන් ගන්නවනම් ඒ වර්ගයේ ඇතුළත 6 වෙනි සූත්‍රය මේ සූත්‍ර දේශනා පිළිබඳ විපාදගත් උදාහරණයක් තියෙනවා. ඉතා සංක්ෂේපයෙන් ඒ සම්බන්ධව හැඳින්වීමක් කළ යුතු වෙනවා. මාත්‍රකා කළ ගාථාවේ කෙටි තේරුම පළමුවෙන් අපි සලකා බලමු. අපාරතා කේසං අමතස්ස ద్వාරා මෙලෙස ජනතාවට අමෘතයට දොරට යොර්ථ කරන ලද්දාහ යෝ සෝතවන්තෝ සමුංචන්තු සද්ධං ප්‍රඥා සෝතස අත්තාවෝ සත්පුරුෂයෝ සද්ධාව විහිදුවත්වා විහිංස සංයේ පගමන් නභාසේ බ්‍රහ්ම රාජේනි ධර්ම දේශනා කිරීමේ අර්ථයක් නොවේ යන හැඟීමෙන් ඒ තමන්ට විරසක් බරහිතාගෙන ධර්ම දේශනාව තමා මන්දෝත්සාහි වුණා ධම්මං පනේතං මනුජේසු බ්‍රහ්මී මනුෂ්‍යයා කෙරෙහි නැත්තම් ජනතාවට ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහී වුණේ ඒ විහිංසා මාත්‍රයක් බව සලකාගෙනයි ඒත් දැන් මේ මොහොතේදී බුදු වශයෙන් දසදහසක් ලෝක ධාතුව සලකා බලූ බැවින් උද්දපිතක් විපංචිතක් මෙය කියන පුද්ගලයන් අසංක ජනව සිටින බැවින් ඒ සමදිනාට සද්ධර්ම දේශනා නමැති අමාදර ප්‍රවෘත කරන ලද්දාහ කියන කුණාසේ ප්‍රතික්‍රියා කොට වදාලා දිනක් ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත්තෝර ජේතවනාරාමයේ වැඩෙන අවස්ථාවක උදෑසන පාත්‍ර චීවර ධරල පූර්වාක්න කාලයෙහි කුඳිසුගා වැඩි බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත පැමිණ ආරාධනාවක් කළා. ආයස්මත් ආනන්ද ස්කෝරයන් වහන්සේ බොහෝ කාලයකින් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් අහන්න ලැබුණේ නැහැ. ආයස්මත් ආනන්ද ස්කෝරයන් වහන්සේ අනුකම්පා උපදවා ලෝකුරා බුදුරජාණන් වහන්සේගෙන් අපට ධර්ම දේශනාවකට සලන් දෙන්න අවස්ථාව ලබා දෙනු ගැන ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ එදිනෙදා දිනචර්යාව ජේතවනාරාමයේ රාත්‍රී කාලයේ ගත කරන බුදුරජාණන් වහන්සේ පිවිසුඟා වළඳා පූර්වාරාමයට වඩනවා දිවාවිහරණය. සමහර දවස්වල පූර්වාරාමයේ රාත්‍රී කාලයේ ගතකොට තුන්දපාතේ වළඳලා ජේතවනාරාමයට වඩනවා දිවාවිහරණය. මේ විදිහේ චාරිත්‍ර තිබුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ දිනචර්යා චාරිත්‍ර කොම ආනන්ද ස්වාමීන් වහන්සේ දන් භාග්‍යතුන් වහන්සේ එකලාව පින්දපාත වඩන අවස්ථාවක් වල ගන්ධ කුටි ద్వාරය වැසී තිබෙන අධිෂ්ඨාන කරගන්න ගලුකුලේ දොර වැසී තියෙනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂූන්ට දැනුම් දෙනවා සාරවත්යන් වහන්සේ එකලාව පින්දපාත වඩින්නේ තමන් වහන්සේලා සුදුසු පරිදිම වඩිනු මැනව කියලා. භික්ෂු සංඝයා වහන්සේ පිරවරාගෙන වඩින්න ඕන අවස්ථාවක ගන්ධ කුටියේ දොරටුව බාධක විරුතවන්ත සබා අධිෂ්ඨාන කරයි. ඒ සැලකුණින් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන යද පිරිසුඳා වඩින්න කියලා සියලුම භික්ෂූන් වහන්සේලාට රැස් වෙන්න නියම කරනවා. ඒ වගේම ජේතවනාරාමයේ පූර්වාරාමයේ වඩින්න ඕනෑ නම් කුටියේ තියෙන පිරිකර තල්පත් කරන ආකාරයක් දක්වනවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා අද පුණ්‍යපාතේ වැඩලා ජේතවනාරාමයට නෙමෙයි ආපසු වඩින්නේ පූර්වාරාමයටයි කියලා. එනිසා වත් පිළිවෙත් නිම කරලා භාග්‍යතුන් වහන්සේ සමග පිටිපස්සෙ වැඩම කරවලා පූර්වාරාමයට වඩින මෙන්න මේ අවස්ථාවත් ඒ දවසේ එනිසා ස්වාමීන් වහන්සේලාට නියම කළ ආයස්මතුන් වහන්සේ බණපදයක් අහන්න සතුටු නැව අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිසුඟා වළඳලා පූර්වාරාමයට වඩින දවස අද සංඝයාවේ පූර්ව කොට්ටුවට එන පන්තොටුකලේදී පන්පහත වෙනවා ඊළඟට මම ආරාධනා කරන්නම් සම්මත බ්‍රාහ්මණ තුමාගේ ආශ්‍රමයට වඩින්න ඔබ වහන්සේලා එතන රැස්වී වැඩෙන්නසේකවා කියලා ආරාධනා කළා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දිවස් කියනවා නෙමෙයි නමුත් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ සරණල්ලමින් පසුපස මුති හැසිරෙන බැවින් භාග්‍යතුන් වහන්සේගේ සියලු චාරිත්‍ර විදි දන්නවා ඒ ශාවුන් වහන්සේ නියම කළ රම්මක බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න කියලා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුඩිසුඟා වළඳලා පූර්වාරාමයට වැඩියා දිවාවිහරණයට. සංඝයාවේ සමාපatti සෝයෙන් නදී සිටියාට පසු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන ආනන්දය අපි පුබ්බ කොට්ටකයට වැඩිම තන්තාසුවෙන් එසේ ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ සමග පුබ්බ කොට්ටක කියන පොතකට වැඩි මේ පුබ්බ කොට්ටක කියන නම ලැබුණේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කාශ්‍යප සරුවක්යන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ පිහිටි පූජන ස්ථාන. ඒ කාලයේදී අචරවතේ ගංගාව ඒ කාලයේ තිබුණු නගරය වට කරගෙන මණ්ඩලාකාරයෙන් ගමන් කරලා තියෙනවා. ඒ වට කරගෙන ගිය නිසා චොටු පොළවල් කීපයක් ඇති වුණා පොකුණක් ඇති වෙනවා. ඒ පොකුණෙන් නගරයේ දිශාවේ තියෙන චොටු පොළට කියනවා පුබ්බ පොට්ටක කියලා. ඒක අපේ බුද්ධ ශාසන කාලෙත් ඒ නමින් භාවිතා වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග කුබ්බ කොට්ටකේට වැඩි භාග්‍යතුන් වහන්සේ පම්පහස වුණා. පම්පහස වෙලා ශරීරයෙහි ඒ තෙතමන වියලන තුරු අඳන චීවරය දරාගෙන ඉන්න අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳලා ආරාධනා කළා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය කදීමේ බොහෝම සමීපයි. ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය බොහෝම සමනීයයි ප්‍රසාදනීයයි එනිසා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩනසේකවා කියලා ආරාධනා කළා අර අනුන් භික්ෂුන් වහන්සේතුම වැඩින්න බව කිව්වේ නැහැ නමුත් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා ඒ නිසා එසේ ආනන්දය අපි වඩමු කියලා චීවර දරාගෙන සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩියා ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දොර වසා තිබුණු බැවින් ඇතුළේ ශාලාවේ සාකච්ඡාවකදී සිටියා. ඒ සාකච්ඡාව අවසන් වන තුරු ස්තෝත්‍රයේ හිටගෙන අහගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩි බව භික්ෂූන්ට දැනුණා. දොර ඇරියා. භාග්‍යතුන් වහන්සේ පැනව බුද්ධ ආසනයට වැඩ වාඩි වෙලා සංඝයාගෙන් අසවදාලා මහණෙනි මගේ ප්‍රමණීමට පෙර මේ සංඝ සභාවේ වූ සාකච්ඡාව කුමක්ද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ තිරස්චීන කතාවකින් අපි හිතා නෙවෙයි. අපි මේ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව බුදු ගුණ පිළිබඳව සාකච්ඡාවට යෙදලා හිටියා. සාදු සාදු මහණෙනි රැස්වලායේ මගේ ශ්‍රාවකයන්ට දෙකයි කියන්නේ. සම්මුතිකාණං වූ භික්ඛවේ දයං කරණීයං ධම්මේ වාසතා අරියෝ වා තුන්හේ භාවෝ එක්කාසුනාව රසුනාවනගේ ශ්‍රාවකයන්ට තියෙන කටයුතු දෙකයි ධර්ම කතාවක් කිරීම හෝ ආර්ය තූෂ්ණින් භාවේ නම් වූ භාවනාවකට යෙදී එනිසා මගේ ශ්‍රාවකය ස්වාක්ඛාතෝ ධර්ම ගුණයෙන්ලා ධාර්මික කතාව තුළ මොහොතගත කිරීම ගැන මම සන්තෝෂ වෙනවා ඉදිරියටත් ඒ වාගේ රසුනාම ධර්ම කතාවක් හෝ භාවනා මනසිකාරයක් හෝ පැවැත්විය යුතුයි කියලා අනුශාසනා කොට වදා ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ මාතෘකාව ආරම්භ කළා දේමා භික්ඛවේ පරිශ්‍රණ අරියාච පරිශ්‍රණ අනරියාච පරිශ්‍රණ මහණෙනි ආර්ය පරිේශණය අනාර්ය පරිේශණය කියලා පරිේශන දෙකයි තියෙන්නේ. කතමාච භික්කවේ අනර්යා පරිේශන අනාර්ය පරිේශණය කියන්නේ කුමක්ද? ඉදිරියේ ඒකච්ච අත්තනා ජාති ධම්මෝ සමාවේ ජාති ධම්මඤ්ඤේව පරිේශති අත්තනා ජරා ධම්මෝ සමාවේ ජරා ධම්මඤ්ඤේව පරිේශති අත්තනා විහාර ධම්මෝ සමාව විහාර ධම්මඤ්ඤේව පරියේසති අත්තනා මරණ ධම්මෝ සමාව මරණ ධම්මඤ්ඤේව පරියේසති අත්තනා ශෝක ධම්මෝ සමාව ශෝක ධම්මඤ්ඤේව පරියේසති අත්තනා සංකලේශ ධම්මෝ සංකලේශ ධම්මඤ්ඤේව පරියේසති මහණෙනි මේ ලෝකයේ ධර්මයේ විනය නොදන්නා වූ කර්මයේ විපාකේ නොදන්නා වූ හේතු ඵලයේ නොදන්නා වූ මොලේ කර්මයේ නොදන්නා වූ එවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදන්නා වූ ආර්ය සත්‍ය නොදන්නා වූ අසෘතවත් පුතුජන ජනතාව මෙහෙම හිතනවා තමන් ඉදදීම ස්වභාවකට ඇතිව සිට ඉදදීම ස්වභාවකට ඇති දෙයක්ම ශේෂයා ජීවත් වෙනවා තමන් ජරාවට පත් වීම ස්වභාවකට ඇති කෙනෙක් වම ජරාවට පත්වන දේන සෝසයා කටයුතු කරන. තමන් ව්‍යාධියට පත්වන ස්වභාවය ඇති කෙනෙක් ව ව්‍යාධියට පත්වන දේන සෝසයා විහසෙනවා. තමන් මරණයට පත්වන කෙනෙක් වම මරණයට පත්වන දේ සෝසයා විහසෙනවා. තමන් ශෝකවන ස්වභාවය ඇති කෙනෙක් වම ශෝකවන දේවල්ම සොයනවා. තමන් කිලුටු වෙන කෙනෙක් වම කිලුටු වෙන දෙයක්ම සොයනවා. මෙන්න මහණෙනි අනාර්ය පරිශ්‍රණය ඊළඟට න්‍යාසෝ පහදා වදාලා මේ ජාති ධර්ම ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම ශෝක ධර්ම උපාසංතලේස ධර්ම කියන්නේ කුමක්ද? පුත්ත භරියන් දුත්තේ ජාති ධර්ම. දාස දාසං ජරා ධර්ම ජාති ධර්ම අජේලකං ජාති ධම්මං කුක්කුට සෝකරං ජාති ධම්මං හත්තු ගලාසවලවන් ජාති ධම්මං ජාත රූප රජතං ජාති ධම්මං මේවාස දීර්ඝ දේශනාවක් සම්පූර්ණණය කොට ඉදිරිපත් කළ විලාසය ජාති ධර්මයේ කියන්නේ පුත්‍ර භාර්යාවක් දාස දාසීන් අජ ඒලක කියන්නේ પેલું બેઠેલું હોય કુકુટે શું કરાય ચૂકવાય ઉરાય હાથથી ગળા સવા લવાય હાથની આસે ગાલે લહસવાય જાત રૂપ રજતાય ખાણી સિદ્ધિ મિલે મુદાય નસુ કહાવડ સિયાલ જાત ધર્મ ජරා ධර්ම නමින්ද මේ කොටසම වෙන් කළා. ජරා ධර්ම කියන්නේ අමුදාරුවන් දාස දාසීන් එළුදාකලුවන් කුක්කුට සූකරයන් ඇතු අතු ගව මනුෂයන් වෙළඹුන් එසේම හාමුන් තෙදි නිල මුදල්ලාගේ වස්තු ව්‍යාය ධර්ම කියන්නේ මරණ ධර්ම කියන්නේ ශෝක ධර්ම කියන්නේ සංකලේශ ධර්ම කියන්නේ මේ මේ පිළිබඳව ඊතා වැඩගත් විදර්ශනාවක් මේ පාඨයෙන් ඉදිරිපත් කළ තියෙනවා මේ ලෝක ධාතුවේ අමුදාරුවන් සේවක සේවිකාවන් අත් ආසන් ගව මනුෂ්‍යයන් එළුවන් කුකුලන් එළුවන් දසළුවන් කුකුලන් ඌරන් එවැගේම සංගුදී මුතුමනි කාදි දේවල් දේවල් දරවල් යාන වාහන ඉදකඩම් මේ අදිස්සියවල ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලයේ සිටින ස්වභාව ධර්මයක් තියෙනවා ජාති කියන්නේ ඉදීම ජරාව කියන්නේ ජරාපත් වීම. ව්‍යාධි කියන්නේ රෝගාබාධ ඇතිවීම. මරණය කියන්නේ දේහච්ඡය. චමේ දේහත් ත්‍යාගය නැත්නම් මරණය. සෝතේ කියන්නේ චිත්ත සංකාපය. සංකලේශ කියන්නේ සිත කිලිටු වීම. අර මුලින් සඳහන් කළ සියල්ලට වඩා මේ සංකලේශ ධර්ම කියනක මූ දැනගන්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කියන මේවා ඇති නිසා සංකේෂ වෙනවා. හිත කිලුට වෙනවා. මේ හිත කිලුට වෙන ආරමුණු නිසා තමයි අර මුලින් සඳහන් කළාද දේවල් නිසා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ හේතුඵල පරම්පරාව දිවට පවත්වාගෙන යනවා මෙතන සංකලේශ ධම්ම කියලාම ජාතිය ස්වභාව කොට ඇති බව නොදැන නැත්නම් ජාතිය ස්වභාව කොට ඇතිව සිට ජාති ස්වභාවයට දේවල් කෙරෙහි ඇලීම ගැටීම මුලා වීම කියන ලෝභ දෝෂ මෝහ මූලකට ඇති 1500ක් පමණ කෙලෙස් කිලුකු සිටේ පහළ වේ. එවැගේම ජරාව ස්වභාවකට ඇති කෙනෙක් සිටේ ජරාව ස්වභාව කොට ඇති බව නොදැන ඒවාට ඇලීම, ගැටීම, මුලා වීම මුල් කොට ඇති 1500ක් පමණ කෙලෙස් දුලු පිටේ පහළ වෙනවා. මෙසේම ව්‍යාධියේ ස්වභාව කොට ඇති කෙනෙක් වේ. ව්‍යාධියට පත්වීමේ ස්වභාවය නොදන්නා බැවින් ඒවා පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මුල් කොට ඇති 1500ක් කෙලෙස් දුලු පිටේ පහළ වෙනවා. මරණයේ ස්වභාවය කොට ඇති කෙනෙක් සිටගෙන මරණයට පත්වන දේවල් පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මූලකට ඇති 1500ක් පමණ කෙලස් කෙලෙකු හටගන්න. එසේම ශෝක වීමේ ස්වභාවය ඇති කෙනෙක් සිටගෙන තවත් ශෝක වීමට හේතු වන දේවල් පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මූලකට ඇති 1500ක් පමණ කෙලස් කෙලෙකු හිතේ පාලය. මේකයි සංකලේශ ධම්ම. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, සෝකය කියන කපි කාටත් පැහැදිලි. මේක ආර්ය සත්‍ය වශයෙන් ගන්න දුක්ඛ සත්‍යයට. සංකලේශ ධර්ම ගන්නේ සමුදය සත්‍යයට. මෙන්න මේකේ වෙනස අපිට දැන් පැහැදිලි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අහම්පකෝ භික්ඛවේ ජාත ධම්මෝ යේව ජාත ධම්මෝ යේව සමානෝ ජාත ධම්මං යේව පරියේසාමි මානිනි මම පරිදිවෙන්තමත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක් වේ ඉපදීම ස්වභාවයක් කොට ඇති දේවල්ම සෝසයා හිටියා ඒ කියන්නේ රාජ්‍ය සම්පත් නින්දනය කළා රාජ්‍ය සම්පත් වශයෙන් තුන් ඉරුපුවට පුරාකාර ප්‍රාසාද සතලිස් දහසක් නලගලංගින් යුක්ත වූ ප්‍රාසාදවල අපමණ පංචකාම සම්පත්ති එළිය ගැනීම වාසය කළා ඒ කාලේ සංවිධි මුකුමනේ පරිහරණය කළා. එවැගේම নানা ප්‍රකාර වස්ත්‍රාභරණ ඇඳුම් පැළඳුම් පරිහරණය කළා. নানা ප්‍රකාර යාන වාහන පරිහරණය කළා. අතු අසු ගව මහසාදී සම්පත්තිය ජීවත් වුණා. දිව්‍ය පුරයක් දිව්‍ය නගරයක් වාගේ ශාස්ත්‍රීය රාජධානියකට රජකම් කළා. ඒ මම ඉපදීම ස්වභාව කොට ඇතිව ඉපදීම ස්වභාව කොට ඇති දේවල් සෙවීමයි. දුරාපත් වීම ස්වභාව කොට ඇතිවේ දුරාපත් වන දේවල් නොසෙයීමයි. ව්‍යාධයට පත්වන කෙනෙක් වේ ව්‍යාධයට පත්වන දේවල් සෙවීමයි. මරණයට පත්වන කෙනෙක් වේ මරණයට පත්වන දේවල් සෙවීමයි. ශෝකයට පත්වන කෙනෙක් වේ ශෝක වන දේවල් සෙවීමයි. කිලුට වෙන ස්වභාවය ඇති කෙනෙක් වේ කිලුට වෙන දේවල් සෙවීමයි. මානව මම පසු කාලයක කල්පනා කළා. ඒ කියන්නේ මේ පරිදි වෙන්න ආරුද්ධකට මැත්තේ. වයස 28 දී මහා බෝසතාණන් වහන්සේ උයන්සිරි නරමේමත යන අවස්ථාවේ දැක්කා වය වෘද්ධිය. වය වෘද්ධිය දැකීම නිසා කිසි කාලයක යන්නේ මොදක බැවේ මොදක බැවේ හතාචාර්යයන් ඇසුවා කවුද මේ කියලා. ඒ කියන්නේ ඉසකේ සිදුණු අංගරවලට දත් සැලුණු කොණ්ඩ කුදුණු දුර්වල වෙන දුර්වර්ණ වුණු කෙනෙක් දැකලා. ස්වාමී කවුද? දේවයන් වහන්සේ මේ අපි වාගේ මිනිස්සෙක්. කුඩා කාලයක්, තරුණ කාලයක්, මධ්‍යම වයසක් මෙතුමාට තිබුණා. දැන් ඉතින් හොඳටම වය වෘද්ධ වෙලා ජරා ජීර්ණ වෙලා ඉන්නවා. බෝසතාණන් වහන්සේට මෙන්න භාවනා ආරමුණ. උයේට ගේන ආපසු මාළිගාවට ආවා. මාස 3ක් මුලින්ම මේක භාවනාවට ලැබුවා. ඒ කියන්නේ ඒ භාවනාවෙන් වහන්සේ ඈත සංසාරේ සංලක්ෂ 12027 නමක් බුදුවරයන් වහන්සේලාගෙන් අසූ බුදුබණ අනුව සමථෝපාසනා භාවනා බලෙන් දිනු කළ නුවණැතුව කල්පනා කළා මටත් මේ වාගේ ජරා ස්වභාවය ප්‍රමණයනවා නම් ඇයි මම තමාවන්නේ තම තවත් මේ ජරාවට පත්වන දේවල් කෙරේ අලී බදී සිටින්නේ මන්ද උන්වහන්සේ මාස හතරක් මේක භාවනාවක් ලැබුවා. මාස හතරක් උන්වහන්සේට මේක වටිනා භාවනාවක් වුණා. ඊළඟට උන්වහන්සේ දෙවෙනි අවස්ථාවක යම් සිට නිරමීමට යනකොට දැක්කා ව්‍යාධිතේ. දැඩිසේ ආබාධයට පත් වූ රෝගියෙක් දැක්කා. එදා තරවාගේ ආපසු මාලිගාවට ගිහින් භාවනාවක් ලැබුවා ව්‍යාධිය. මාස හතරකට පස්සේ ඊළඟට යම්සිරි දරණීම තුවාලෙන් දැක්වා මෘත ශරීරය. ඒ මෘත ශරීරය දැකීම උනාසයට විශාල ආභෝධයක් ඇති වුණා අර වගේ මරණය භාවනාවට හැරෙව්වා. ඊළඟට උන්වහන්සේ දැක්කේ ශ්‍රමණ රූපයක්. ඒ හරියටම අවුරුදු 29 පිරිලා. අවුරුදු 29කට මාස දෙකක් පිරිලා මේ ශ්‍රමණ රූපේ දකිනකොට. එදා උන්වහන්සේ තේරුම් ගත්තා මෙන්න ඉපදීමේ ස්වභාවය කොට ඇති මම උපදීම අත්තර දම උපදීම ආදීනම සලකා අජාති ඒ නිර්වාණය ආબોධ කර ගැනීම ප්‍රයාතු මාර්ගය මේකයි. ජරාව ස්වභාවත ඇති මම ජරාව ඉක්මවා අජර වූ නිර්වාණය කරා යාමට තියෙන මාර්ගය මේකයි. ව්‍යාධි ස්වභාව කොට ඇතුම අව්‍යාධි නූනත යාතු මාර්ගය මේකයි. මරණයේ ස්වභාව කොට ඇති මා විසින් අමෘතෝ නිර්වාණයට ආතු මාර්ගය මේකයි. ශෝක වීම සබා කොට ඇතුමා විසින් අශෝක වූ නිර්වාණයට ආතු මාර්ගය මේකයි. පිළිතුරු වන ස්වභාවය ඇතුමා විසින් අක්ලිෂ්ට වූ නොකිලිත වූ විසුද්ධ වූ නිර්වාණයට ආතු මාර්ගය මේකයි කියලා ශ්‍රමණ රූපයේ දැකීමෙන් උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්. මෙන්න මේක මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා මමත් වෙන පුදුජනයන් වගේ ඉපදීම, ජරාවටපත් වීම, ව්‍යාධයටපත් වීම, මරණයටපත් වීම, ශෝක වීම, කිලුට වීම කියන මේ ස්වභාව ඇති කෙනෙක් වේ. ඒවාම ශෝෂයා ශෝෂයා ප්‍රමාණ වී ඉඳව මේවායින් නික්ම යාමේ පිළිවෙත ගැන මූලික කල්පනා කළා. ජරා ව්‍යාධි මෘත ශ්‍රමණ කියන මේ සතර පෙරණිමිති දැකීමේ ඒ තත්ත්වය මම සොයාගෙන යාවතු මාර්ගයේ සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළා. ඊළඟට උන්වහන්සේ පහදා දුන්න තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව විවරණයක්. ඒක සූත්‍ර දේශනාවේ නම් පෙන්නේ තිබෙන්නේ දෙමාපියන් හඬාවල පොද්දි. දෙමාපියන් බලවත් ශෝකයට පත්වී සිටිද්දි ඒ වාගෙන නොතකා පරිදු වුණා කියලා. ඇත්තම මේක සූත්‍ර දේශනාව. අත්කතාවේ මේක සඳහන් වන්නේ දීර්ඝ විස්තරයක් කළ යුතු කාරණය සංසෝතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ බවයි. පීමා රජුගේ පුතුණුවන් තවදේන බව උපන්න දවසේම දැනගත්තා. උපන්න දවසේ අසත කාලදේව තාපසයන් වහන්සේගෙන් දැනගත්තා වාස 30 වාස 29 දී මේ බුද්ධාංකුරයන් වහන්සේ පරිදේනවා කියලා. උපදීනෙන් පස්වෙනි දවසේදී දසුද්ධෝදන රජුගේ දැනගත්තා බ්‍රාහ්මණවරු 108ක් විසින් ශරීර ලක්ෂණ පරීක්ෂා කරවලා අනාගත වාක්‍ය ප්‍රකාශ කළ අවස්ථාව. එයින් බ්‍රාහ්මණවරු 8 දෙනෙක් කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළ තුන් දෙනෙක්ම ඇඟිලි දෙකක් ඔසවලා තුවා ජීවසිතේ සක්විති රජේලා පරිදිුණොත් ලෝකුරා බුදු වෙනවා කියලා. මේ ආර්ය පරිශේල අටවතාවේ සඳහන් වෙනවා පස් දෙනෙක් එක ඇඟිල්ලක් ඔසවලා ස්ථිර වශයෙන් සුවමේ දරුවා කිසිසේත් සක්විති රජ වන්නේ නැහැ. ජීජෝන් නිත්මේ පැවිදි වී ලෝතුරා බුදු වෙනවා කියලා. වෙනත් අත්කතාවල හඳුන්වන්නේ කොණ්ඩඤ්ඤකෙන එකම මානවකතුමා පමණක් එකවිල්ලක් කුසෝලා ප්‍රකාශ කළා කියලා. නමුත් මේ ආර්ය පරිශන සූත්‍ර අටකතාවේ දැක්වෙනවා ඒ කොණ්ඩඤ්ඤ මානවකතුමා ඇතුළේ මානවකෝ වරුම පස් දිනක් ඇඟිලි එකක් කුසෝලා කියලා මේ දරුවා කිසිසේ දිවියේ රැඳෙන්නේ විසිනම වෙනි වසරේදී පැවිදි වෙලා 35 වෙනි වසරේදී ලෝතුරා බුදු වෙනවා කියලා. මේක නිසා සුද්ධෝදන රජුගේ කල්පනා කළා ජීවසිතේ සත්‍විත සත්‍යත් ලැබෙන බැවින් බුදු වෙන ඉස්සර මට සත්‍විත පුතෙකු දකින් ලැබේවා කියලා. අර ජරා ව්‍යාධි මරණ කියන මේවා දකින්න නොලැබෙන හැටි ඒක ආසංවර කරගත්තා. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ ශ්‍රමණ රූපේ දුටු දවසේදී සංඝාවනතුරු උයන්සිරි ධර්මමේ ගත කළ සද්දේ රජ කුමාරයන් විස්තම් දේ පුතුන් විසින් කළ ලද රාජකීය දිව්‍යමය අඳුන් පළඳුන් දරාගෙන උතුණු පළඳගෙන මහත් ගෞරවාන්විතව මාළිගාවට වැඩියා කුසාගෝතමීගේ නිබ්බුත පදේ අසා තමන් සොයා යන නිබ්බුත පදයට පෙරනිමිත්තක් වශයෙන් පැහැදිලා ඇතුමේට ලක්ෂයක් අගනා මුතුමාලය මුතුහාරයේ පරිත්‍යාග කළා. මාළිගාවට පැමිණ බෝසතාණන් වහන්සේ ආහාරන් භවෙන්ද තොරව භාවනාකට දුනාහා සමානව නිස්සබ්දව සානගත වුණා. තමන් වහන්සේට උපස්ථාන කරන පිණිස ප්‍රමින නලගණන්ගේ විකාර දැකීම බලවත්ම සංවේගයට පිළිකුවට පත් වුණා. රාත්‍රී මැදම යාමයේ එදවස් සුතන් රාහුල භද්‍ර කුමාරයා අතිවත් අල්ලන්නේ නැතුව එලිපත් ළඟ සිරිපතුල කඩලා අදිෂ්ඨාන කරගත්තා. මේ රාහුල පුත්‍රයානි ලෝකවාසී සීල සත්වෝ මගේ දරු. මේ යශෝදරා දේවියනි ලෝකවාසී සියල්ලෝ මගේ ඥාතිවරු. සුද්ධෝදන පියම රජුරුවන් වගේ ලෝකවාසී සියල්ලෝ මගේ වැඩි කියලා. එනිසා මේ දරුවන්ට මේ ඥාතියන්ට මේ වැඩි කියන සතන් ලෝක සත්‍යයට ජරා ව්‍යාධි මරණයෙන් තොර වුණාවේ අජාති අව්‍යාධි අමෘත අසංකත දාත සංඛාත අමාම නිවන් සෝදදා දෙනු පිණිස මම පරිදි වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන පිටත් වුණා. හිස්සොඩුලක් මාලේ කන්තක අසපිට නැගී ගමන් කළා අනෝමා නදී තීරයේදී තේ සත්‍යෝදනය කොට සත්‍යත්වයා කොට අහසට දැම්මා ගතිකාර බ්‍රහ්ම රාජයා පිළිගන්නු අතපිරිකර දරව උත්තම ප්‍රෝර්ජාවේශය දරාගත්තා සතියක් මුළුල්ලේ निराහාරව ප්‍රීත සැපයෙන් ගත කළා හත්වෙනි දින පඩගානෝර පිරිසුදා වඩ පිරිසුදා වැඩලා මිශ්‍රක ආහාරය වැළඳුවා බිම්බිසාර මහරජුරුවා විසින් කළ ලද ආරාධනාද ප්‍රතික්ෂේප කොට ආලාර කාලාම තාපසතුමා වෙත වැඩි. එතුමා සමග සාකච්ඡා කිරීම මාත්‍රයෙන් එතුමා ආකංචඤ්ඤාතනලාභී කෙනෙක් බව දැනගෙන තමන්ගේ භාවනාවට යෙදුණා ආකංචඤ්ඤාතන ධානය දක්වා සමාපatti ලැබුවා. ආලාර කාලාම තාපසයන් වහන්සේ ඒ බව දැනගෙන මහා බෝධිසත්වයන් වහන්සේට ආරාධනාවක් කළා මේ ආශ්‍රමයේ නැවතී අපි දෙන්නම මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරමු කියලා. නමුත් මහා බෝසතාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලා උද්දකරා පුත්‍ර තාපසයන් වහන්සේ වෙත වැඩියා. එතුමා සමග කළ සාකච්ඡාවෙන් මේ සංඥා නා සංඥාතන ධාලාභී කෙනෙක් බව දැනගෙන භාවනා වදා ඒ අටවෙනි ධ්‍යාන සමාපත්තිය උපදවා ගත්තා. උද්දකරා පුත්‍රතුමා බෝසතාණන් වහන්සේට ආරාධනා කළා මේ ආශ්‍රමයේ නැවතේ ප්‍රධානාචාර්ය වූ මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරනු මැනව කියලා. මේ විදිය ආලාර කාලාම තාපසතුමාණන් විසින් සමසමව තැබෙන්නේ උද්දකරා පුත්‍ර තාපසතුමාණන් විසින් උසස්තන තැබෙන්නේ උන්වහන්සේ චාරිණයකටපත් නොවේ ලෞකික ධ්‍යාන සමාපatti භාවශේෂානිසංස පමණක් ඇති ඒ සියල්ල අතර දාලා උරුවේ දනව්වට වැඩම කර වදාළා. උන්වහන්සේ උරුවේ දනව්වෙහි ඊ타ත්ම ගැඹීර ලෙස මහා ප්‍රදාන වීර්ය වැඩි. ඒ කාලයේ තාපසයන් වහන්සේලා අත්කල මතානියෝගේ වශයෙන් යම් තාක් කාෂ්ඨ වෘත අනුගමනය කළා නම් ඒ සියල්ල උත්කෘෂ්ඨ පරිච්ඡේදයේ බෝසතාණන් වහන්සේ අනුගමනය කළා. කඩලාටයක් මුල් යටයක් තරම් සුළු දෙයකින් යපෙමින් නිරාහාර වහන්සේ ආහාර වර්ජනය කොට දුෂ්කර ක්‍රියාව කළා. ශරීරයේ පරමලාපතක් මෙන්න දුර්වල දුර්වල බව පමණුණා. නමුත් උන්වහන්සේගේ සති සමාධි ඥාන බිඳක් අඩුවනේ නැහැ. ඒ කාලයේදී නම් පදම දවසේදී අනාගතේ ලෝතුරා බුදු වෙනවා ස්ථිරයි කියලා මුගමනේටපත් වූ මානවකෝරු පස් දෙනෙක් කාලය දැනගෙන පෞදු වෙලා පංච වර්ගීය තාපසුරු නමින් ප්‍රසිද්ධව බෝසතාණන් වහන්සේ සෝසය අවිද්දා කුරු වේදනාව වැඩිවෙන බව දැනගෙන ඒ ස්ථානයේ ප්‍රමල ගෞරවයෙන් යුත් උපස්ථාන කළා අද බුදු වෙනවා අද බුදු වෙනවා හෙට බුදු වෙනවා කියලා බල බලා බුද්ධත්වයට අපේක්ෂා කරමින් උපස්ථාන කළා නමුත් මා බෝධිසත්වයන් වහන්සේ අපකලමතාන යෝගයේ නිවන් මඟ නොවන බව දැනගෙන නදුන් පිළිවෙත සමගමනය කරන්න පටන් ගත්තා. පංචවර්ගීය තාපසවරු බෝසතාණන් වහන්සේ හැරගමා බරණස් නුවර සමීප ඉසිපතනාරාමයට වැඩි. මේක ධර්මතාවක් ලෝතුරා බුදු වෙන කාලයේ කිසිවෙක් සමීපයේ ඉන්නේ නැහැ. දශකයක් තරම් කෙටි කාලයක් තුළදී බෝසතාණන් වහන්සේගේ ජරා ජීර්ණ භාවයටපත් වුණා වූ දිරාපත්ෝසේ දේහය ප්‍රකෘතිමත් වුණා. උපතින් 35 වෙනි වසරේ ලැබී සිටියා. විසක් පොයට පෙර දවසේ අලියම් කාලයේ පංචමහා සුකලියක් දුටුවා. පසුදින ලෝතුරා බුදු වෙන බව ඒ භාග්‍යතුන් වහන්සේ ස්ථීර වශයෙන්ම දැනගත්තා. සුජාතා සිටු දේවියගේ කුරු කුඩු පිළිවෙල නේරංගරා නන්දේ කෙරේ පන්තාසුවේ දේශපාලන් වහන්සේ සලස්වන තුරු අර කිරිපුඩු වළඳලා සලස්වන තුරු රුක්සයන් වල සමවස්වයෙන් වැඩි හිටියා. එදවස් බෝධි මණ්ඩලයට වැඩම කරලා වදාරලා රාත්‍රී පූර්ව යාමෙහි පූර්ව නිවාස ඥානයත් මධ්‍යම යාමෙහි දිව්‍යං චක්ෂුරුභේ ඥානයත් ප්‍රතිලාභ කොට වදාලා ඒ වජ්‍රාසනයේ වැඩි වෙන අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි දුර්වලතාවක් හේතු කොටගෙන වසවර්ග දීපුත්‍රයා දසදින්වරක් මරසමග සමග පැවුණ නවමහාවසි වස්සෝමින් දෝසතානන් වහන්සේ මෙරපීමට පත් කළා. ගර්ජන තර්ජන කළා. දෝසතානන් වහන්සේ දක්ෂිණ ශ්‍රී අත්තේ පොළොවට දිගුකොට සත්‍යක්‍රියා කළා. විශේෂිතයක් දැන් පිහිටා ලෝතුරා බුදු වෙන බවට සාක්ෂි වශයෙන් මහා පෘථිවිය කම්පාවනසේ පාරමී මස්තක ප්‍රාප්ත කළ බව සත්‍ය වේනම් දලක්ෂ 40000ක් යදුන් ගමකමැති මේ මහා පොළව මට සාක්ෂි පිණිස පවතේවා කියලා සත්‍යත්‍යා කළා. සබින් මහා පෘථිවිය කම්පා වුණා. ගිරිමේ කලාතු දන ගැසුවා. වසවාමගේ පුත්‍රයා පතිත වුණා. මාරසේනාව සීසියකද පැන ගියා. අසල සඳ උදාවේ විසක් සඳ උදාවේදී සූර්ය අස්තංගත වෙද්දී මේ මාර ප්‍රලේකල භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කොටගෙන සමසතලේ සමත භාවනා මුදුන් පැමිණෙව්වා పూర్වේ නිවාස ඥානයෙන් සුවිසා සංගණන් කල්ප උන්වහන්සේ දක්වදාලා එසේ එක එක කල්පයක් පාසා තමන් වහන්සේ උපන්න තන නම ගම ගෝත්‍රය උස මුචිකං ආහාර කාල කළ කුසල අකුසල සැප දුක් සියල්ලම මෙන්න වශයෙන් විවස්ථාපනය කරමින් පෙරවිසු කඳ පිළිල දන්නා නුවණේ අපේතු වල සංසාරයේ දකවදාලා මධ්‍යම යාමේ ජීවන් චක්ෂර දික්වාලේ ප්‍රතිලාභ කොටගෙන අතීතේ දිනහතක් අනාගතේ දිනහතක් බැගින් දින 14ක් මරණ උපදින සුගත දුගත යන කුසල අකුසල කරන සෝබන අසෝබන ගතිය සියලුම සත්‍යයන් ගතිනේ අතීතානාගත වර්තමාන තුන් කාලය පිළිබඳව හේතුඵල සම්බන්ධතාවය ආબોධ කරගත්තා. ලෝතර බුදුන්දමත් එන්න මේ ලෝකේ සත්‍යයන් දෙවියන් මලනවා නොව, ඉබේ හටගන්නවා නොව මේ මේ හේතුඵල ධර්ම සම්බන්ධයෙන් යුක්තව මේ සත්ව సంతාන දිගින් දිගට පවත්වගෙන එනවා කියනක පටිච්ච සමුප්පාද භාවනාවට උන්වහන්සේට අරමුණක් වුණා. ලෝකුරා බුදුන් සියලුම ഘോഷකානන් වහන්සේලා විදර්ශනා වශයෙන් ගනු ලබන්නේ පටිච්ච සමුප්පාද විදර්ශනාවයි. పూర్වේ නිවාස ඥානෝ හා දිව්‍යං චක්ෂර විඥානය දකවදාලා වූ පරිද්දෙන් තුන් කාලයට ඇති සියලුම සංස්කාරය පටිච්ච සමුප්පාද විපස්සනාවට නංවනවා. ඊ타ත්ම සූක්ෂම ආකාරයේ විපස්සනා භාවනාව වඩම් පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතු ආලෝක කරන දසදහසක් හිරු මණ්ඩලංගාට වඩා සම්මු මණ්ඩලංගාට වඩා අතිශයින්ම සෝධනාන වූ විපස්සනා ඥාන ආලෝකයෙන් යුතුව ඒ භාග්‍යතුන් වහන්සේ අලියම් කාල විපස්සනා වඩා දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරි සිද්ධ වෙද්දී සවාසන සතල ක්ලේශං සෝදාහරිමි දස බල ඥාන චතුරු වෛසාරද්‍ය ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවත්ථතා ඥානෙන් ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වේ වදාලා උන්වහන්සේ අනේක ධාතු සංසාරයන් යනාදී ප්‍රථම උදානේ ඊට වාක්‍ය ප්‍රකාශ කරලා ගාම්භීරත්වය සම්වර්ෂණය කරන්න පටන් ගත්තා. අධිගතෝ කෝ ඥායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ මා විසින් ගැඹීර වූ ධර්මයක් අධිගමනය කළා. එවැගේම දකින්ත දුෂ්කර වූ අවබෝධ කරන්න දුෂ්කර වූ සාන්ත වූ ප්‍රණීත වූ තරකයෙන් බැසගත නොහැක්කා වූ අතිශයින්ම නිපුණ වූ පඬිතයන් විසින් ආબોධ කටයුතු වූ ගැඹීර ධර්මයක් ආબોධ කළා. මේ ලෝක සත්‍යය ක්ලේශයන්ගෙන් යටපත් වෙලා ආලේ රාමා කෝපනායම් පජා ආලේ රතා ආලේ සම්මුදිතා ආලේ රාමාය කෝපන පජාය ආලේ රතාය ආලේ සම්මුදිතාය දුද්දසං ඉදන්ඨානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ ඉදම්ප කෝටානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තෘෂ්ණා ආලයෙන් බැසගත්තා වූ තෘෂ්ණා ආලයෙන් කිමින්දී ගත්තා වූ මුලාවනා වූ ලෝක සත්‍යයට ඉතත් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදනම් වූ හේතුඵල ධර්මයේ බොහෝම දුෂ්කරයි දැනගන්නට. ඒ වගේම සීල සංස්කාරයාගේ සංසිඳීම නම් වූ විරාග නිරෝධ නම් වූ සීල උපදීන්ගේ අත්හැරීම නම් වූ තෘෂ්ණාක්ෂේ නම් වූ අමෘතමා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම බොහෝ දිනාට දුෂ්කරයි. මා විසින් යම් ධර්මයක් දේශනා කරනු ලැබෙනවා නම් මේ ධර්මය අවබෝධ කරගන්නෙත් නැති බැවින් මා වෙහෙස වෙනවා. එනිසා ධර්ම දේශනා කිරීම නිෂ්ඵලයි කියන කුණවහන්සේ ලෝකයේ දේශ බුදු වෙසින් නොබලාම මන්දෝත්සාහී භාවයට පත් වුණා. මේවදව බාධක් ආ වූ සහම්පති මහා බ්‍රහ්මයා. සහම්පති මහා බ්‍රහ්මයා කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයෙහි සිල්වත් ගුණවත් ධ්‍යානලාභේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම වහක ඉෂ්ඨවිරයන් වහන්සේ. වහක ඉෂ්ඨවිරයන් වහන්සේ ප්‍රථම ධානලාභී. ආය කෙලවර ප්‍රථම ධාන බමතලයෙහි මහා බ්‍රහ්මතලෙහි මහා බ්‍රහ්ම රාජයේක උපන්න. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයේ තුම හැඳින්වේ සාම්පතිය කියලා. මේ සාම්පතියේ බ්‍රහ්ම රාජයා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපදින දවසේ ශේතච්ඡත්‍රය දැරුවේ. එවාගේම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදු වෙන දවසේ සේතච්ඡත්‍රය දරන්න කල්ැතුව ආ. කිරිපිඩු පිසෙන දවසේදී සේතච්ඡත්‍රය දැරි. තවත් බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේට උපස්ථාන සඳහා මේ සහම්පතේ බ්‍රහ්මරාජයා ආ. භාග්‍යතුන් වහන්සේගේ මේ මන්දෝත්සාහී භාවය දැනගත් මෙතුමා සැනකින් අවුත් දනගසා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. පාතුර හෝසි මඟදේ සුකුම්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අවාපුරේ තං අමතංස ద్వාරං ධම්මං මේ ආදි ගාථාවකින් ප්‍රකාශ කළා ස්වාමීන් ඔබ වහන්සේගේ 15 වෙනි දමත්යෙන් පූර්ණ කාසිපාදී අසාරවත්නි ශාස්ත්‍රවරුන් විසින් සංකලේශ ධර්මයක් ලෝකයාට ප්‍රකාශ කළා. ස්වාමීනි ඔබ වහන්සේ නික්ලේශී භාවයටපත් වී මේ ලෝකයේ දෙස බුදු යසින් බලවදාරණසේකුවා. පර්වත මස්තකයකට ප්‍රාසාද මස්තකයට ගොඩ වුණා වූ දෙයසත්තා වූ කෙනෙක් ආත්පස ජනතාව දෙස බලන්නක් මේ ප්‍රඥා ප්‍රාසාදයේ නැගුණා වූ භාග්‍යතුන් වහන්සේ කරුණා චක්ෂුවෙන් ප්‍රඥා චක්ෂුවෙන් මේ ලෝක ධාතුව දෙස බලවදාරණසේක්වා ධර්මාභෝධයේ සුදුසු හේතු සම්පන්නෝ ඉන්නවා එනිසා අනුකම්පාවෙන් ලෝට දහම් දේශනසේක්වා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන බෝධි මූලයේදී බුදු ඇස ලබාගත් නමුත් අට සතියක් යනතුරු දෙමාසයක් යනතුරු බුදු වැසින් ලෝ නොබැලූ බැවින් මේ මොහොතේදී බුදු වැසින් ලෝ බලා වදාලා නෙළුම් විලක මානෙන් විලක සුදු නෙළුම් විලක නෙළුම් කැකුළු සමහර නෙළුම් කැකුළු වතුර යට තියෙන බවක් සමහර නෙළුම් මානෙල් කුමුදු කැකුළු වතුර මට්ටමර තියෙන බවක් සමහර නෙළුම් මානෙල් සුදු නෙළුම් කැකුළු වතුරෙන් උඩට මතුවේ වතුර සමග අමිශ්‍රව තියෙන බවක් අනුව උන්වහන්සේ උද්ගටි ත්‍ඥ විපංචි ත්‍ඥ නෙය්‍ය පුජ්‍යලයන් ඉන්න ඇටි බුදු ඇසින් දක්වදා කොටින් කියනවා නම් සුවිසා සංචක් ජනතාව සුවිසි මහා සමාගමකදී මගඵල නිවන් ලබන බව උන්වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා. තව එක්කෙනා දෙන්න 10 දෙනා 20 දෙනා 100 දෙනා 50 දෙනා එවාගෙම දහස් ගණන් 84 දහස් ගණන් වෙන් වෙන් වශයෙන් නිවන් දකින පින්නතුන් අනන්ත අපරිමාණ බෞද්ධාසයට පෙනී ගිය. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ ගාථාවෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ පොරොන්දු වුණේ. අපාරුචාතේ සං අමතස්ස ద్వාරා යේසෝතවන්තු පමුංචන්තු සද්දං විහිංස සංඤී පගුණං බාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මී බ්‍රහ්ම රාජේනි මේ ලෝක සත්‍යයට ධර්ම දේශනා කිරීම විහිංසාවක් බව හිතාගෙන මෙතෙක් ප්‍රමාද වුණා නමුත් මේ මොහොතේ බුදු වැස විදෙව්ව මට පෙනී ගියා මේසා විශාල පිරිසක් මඟඵල නිවන් ලබන්න සුදුස්සන්ව ඉන්නවා ඒ නිසා මම අද නිවන් දොරට විවෘත කරනවා ප්‍රඥා ස්රෝතස ඇත්තා වූ සත්පුරුෂයෝ ශ්‍රද්ධාව විහිදුවා ඒ දහම් පද ශ්‍රවණය කෙරෙත්වා කියා ප්‍රතිඥාව දුන්. උනාසේ නුවණින් කල්පනා කළා මේ ධර්මයේ කාටද පළමුවෙන් දේශනා කරන්නේ? ආලාර කාලාම තුපාගම ගැන සොයා බැලුවා දින අතකට පෙර කලුරිය කළා ආකින්චඤ්ඤාතන බඹතලේ ඉපදිලා. බුදూరు 1000ක් බුදු වුණත් එතුමාට බණවා ගන්නට නැහැ. උද්දකරා පුත්‍රයා ගැන හිතෙනකොට පෙර දවසේ රාත්‍රියේ අපවත් වෙලා නීව සංඥානා සංඥාතන ඉපදී සිටිය. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ දෙන්නට ලොකු අලාභයක්. ජීවත් වී තියානන් නොරදුවම මේ ධර්මය ආબોධ කරගන්න. ඊළඟට උන්වහන්සේ නුවණින් මෙනෙහි කළා දුෂ්කර ක්‍රියා කාල සමයේදී උපකාර වූ පංච වර්ගීය තාපසයන් වහන්සේ. බුදු ඇසට පෙරුණ මේ පස් දෙනා වහන්සේ රහත් වෙන්න හේතු සම්පත් ඇති අය බව. උන්වහන්සේ ඊළඟට බුද්ධ ගයාවේ සිට බරණ සිසිපතනාරාමයේ බලා 18 දුන් මාර්ගයේ පාගමනින් වැඩි. සැලකින් 이르දීන් වඩින්න තිබුණා. නමුත් මේ පාගමනින් වැඩි අතරමඟ සම්මුඛ වෙන උපක කියන ආජීවකතුමාට උපකාර වනු පිණිසයි. උන්වහන්සේ කළා මේ වටින ගමනේදී උපක ආජීවකතුමා මගදී සම්මුඛ වුණා. පසකට වේලා ගෞරවාන්විතව කියා හිටියා ස්වාමීනි උභාසික ඉන්ද්‍රියම් බොහොම ප්‍රසන්නයි. තරත්ම සාන්තයි. උභාසයේ උභාසිකගේ ගුරුවරයා කවුද? උභාසිකාගේ ශිෂ්‍යයෙක්ද? උභාසය අනුගමනය කරන ධර්මයේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සබ්බා විභූ සම්බ විදූ හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බං ජහං තණ්හක්කයේ විමුක්තු සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං මලෝක ධාතුව සියල්ල අභිභවනය කරගෙන ලෝතුරා බුදු වුණා. සබ්බ විදූ හමස්මි සියල්ල ආબોධ කළා. සබ්බං ජහෝ තණ්හක්ඛය විමුක්තු සියල්ල මං අත්හැරියා තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවනටපත් උනා නමේ ආචාරියෝ අත්ථි සදිසෝමි නවිඤ්ඤති සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටිපුංගලෝ මට ගුරුවරයෙක් නැහැ මට සමාන කෙනෙක්ද නැහැ දෙවියන් සහිත සමස්ත ලෝක ධාතුවේහි මට පතහනිව පැමිණෙන්න කිසිම සමතෙක් නැහැ. අහං හි අරහා ලෝකේ අහං ලෝකේ අනුත් අහං සත්තා අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිම්බුතෝ මම ලෝකේ සීල කෙලස් බාත බෝ වාක්‍යෙන් සවාසන සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ අර්ථයෙන් අරහං නම් වෙන. අහං සත්තා අනුත්තරෝ තම ලෝකයේ සියල්ලන්ට අනුශාසනා කරන අනුත්තර ශාස්ත්‍රූවරයෙක් වේද. අහං සම්මා ඒකෝ මි සම්මා සම්බුද්ධෝ තම එකලාව ලෝතුරා බුදු වුණා. සීති භූතෝස්මි නිබ්බුතෝ මම සිසිල්ුණා නිවුණු කෙනෙක් වුණා. ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං සදේව කස්මින් ලෝකස්මින් ආංචුං සම අමත දුන්දුබින් ධර්ම චක්‍රේ පැවැත්වීමට කසීපුරේ බලාමා වඩිරු දෙවියන් සෑත ලෝකයා වෙත අමෘත බෙරය අමා බෙරය වැයීමට මා මේ ඉසිපතනාරාමේ බලා පිටවෙමි වඩිරු ඒ වෙලාවේ උපකාජීවක කිව්ව ඔබ වහන්සේ නම් අනන්ත ජින. ඌ මං අනන්ත ජින. මාදිසාවේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයා ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ යම් කෙනෙක් ආශ්‍රවක්ෂේතපත් වුණා නම් ඒ ජිනවරයෝ මාහා සමානයි මා වැඩි මා විසින් සීල පාපයන් ජයගත්තා එනිසා මම උපකය මම ජින නම් වෙනවා. එසේය ස්වාමීන් වහන්සේ අනන්ත ජින. මෙන්න මේ සම්මන්ත්‍රණය ඇති වුණා. පසු කාලයක මේ උපක ආජීවක තුමා දුර පළාතක වැඩි ගම්මානයකට ගිහින් ප්‍රධාන වැඩි ගෙදර කුමරියක් සමග විවාහපත්ව සිට එතුමියගේ යම් යම් අප්‍රසාද ජනක කරුණ නිසා සංවේගයටපත් වී ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධම්මසා අනාගාමී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. නැවත අවිහනම් බඹතලේ ඉපද එහිදී අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තා. මේ අනාගතාර්ථ සිද්ධියේ බලා 18 දුන් මඟ පාගමනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවදාළා. ඉසිපතනාරාමයේ සමීප වෙන වෙලාවේ දුරදීම දක්වා පංච වර්ගීය ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වඩින. උදාහසේ පරිපූර්ණ ආරෝ හරිනාහ දේ සම්පත්‍යේතු වඩන විලාසයේ දුටු කෙනෙමි. මේ පිරිස කතිකාවතක් කළා අන්න මහා ශ්‍රමණයන් වහන්සේ අප සොයාගෙන එනවා. දුෂ්කර වත අතර දාලා බාහුලික බාටපත් වෙලා දැන් අපි වෙත එනවා. අපි පෙර ගමන් නොකරමු ආසනයක් පමණක් දෙමු අතේ පිරිකර නොගනිමු, පා හොදන්නේ නැතුව ඉඳිමු. මේ වාගේ කතිකාවතක් කළා. තුන් ලෝක ධාතුවට විහිදුවන අසීමිත මෛත්‍රී ධාරාව මේ සංඝ පිරිස වෙත විහිදූ බැවින් ඒ කතිකාවල් අමතක වෙලා කෙනෙක් පෙරගමන් කළා. කෙනෙක් පාසිවුරු පිළිගත්තා. කෙනෙක් පාදෝවණේ කළා. කෙනෙක් පාපිස දැම්මා. කෙනෙක් අසුන් පනවා වඩා හිඳෙව්වා. නමුත් ලෝතුරා බුදු බව නොදැන ආවුසෝ වාදීන් ආමන්ත්‍රණය කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇසලපුර පසළොස්වක් පොහෝ දවසේ සංධ්‍යාවේ මේ බරණස් නුවර සමීපේ සිපතනාරාමයට වැඩිය අවස්ථාවේදී සැබවින්ම ඇසල සඳ උදා වෙද්දී සූර්යාස්තංගත වෙද්දී මේ පංච වර්ගීය ස්වාමින් වහන්සේ අමතා වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝවාදීන් එමෙකීම සුදුසු නැහැ තථාගතයන් වහන්සේ අමෘතේ අධිගත කළා තථාගතයන් වහන්සේ අධිගත කළ අමෘතය දැන් දේශනා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. දසවන් නමාශ්‍රවණය කරව යම් කෙනෙක් මේ ධර්මයට අනුව පිළිවෙත් පුරනවා නම් මේ ජීවිතේම ආශ්‍රවයන් ශේකොට අනාශ්‍රව නම් වූ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබෙන. තුන් වර දක්වා මේ වචනේ දේශනා කළා. ඒත් මේ පිරිස නෑ පිළිගත්තේ. හතරවෙනි වරුන් වාසවදාලා මහණෙනි ඔබ ආසුරේ සිටිද්දී කවදාවත් මං කිව්වද මම සත්‍ය අවබෝධ කළා කියලා. එසේ ප්‍රතිඥාවක් නොකළ මා අද මේ ප්‍රතිඥාව කරන්නේ මන්ද? සත්‍ය අවබෝධ කළ බැවින්. එනිසා මාන්නේ දසවම් නවාශ්‍රවණේ කරාවෝ මුලමඳාග යහපත් වූ අර්ථ ව්‍යංජන සම්පන්න වූ ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ වූ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමින් මා ධර්ම දේශනා කරනවා ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ අනුව පිළිවෙත් පුරනවා නම් ආශ්‍රවයන්සේ කිරීමෙන් අනාශ්‍රව නම් වූ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා කියලා ස්ථීර වශයෙන් වදා මේ සංඝ පරිස බොහොම ආදර ගෞරවයෙන් ධාමයට සවන් දුන්නා තුන් ලෝක ධාතුවේ තියෙන සීලම සෝඳ එක කරඬුවකට එක්කාසු කරලා තබලා ඒ කරඬුව විවෘත කිරීමේදී තුන් ලෝකේම සෝඳවත් වන්න වගේ සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පිරුවා වූ අසීමිත වාක් සුචරිතානුභා බලයෙන් මානිල් මා සුවඳ විහිදෙන ශ්‍රීමුක පත්මේ විහිදුවා දසදහසක් ලෝක ධාතුව සුවඳවත් කරමින් දසදහසක් ලෝක ධාතුව ප්‍රාත්‍යාරියෙන් සරසවමින් කම්පා කරවමින් දේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යනාදී වශයෙන් අනුත්තර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පසුව මේ විදිය ආර්ය සත්‍ය දේශනාවක් කරන උත්තමයන් වහන්සේ නමක් ලෝ පහළ වුණා නේද කියලා සාක්ෂි පිණිස ආශ්චර්යමත් භාවයට පත් වූ දසදහසක් වල එක පැර කම්පා වෙන්න පටන් ගත්තා මුළු දසදහසක් වල දෙසසක් මංගල්‍ය පූර්ව නිමිතේ 60 පෑ මුළුල්ලේම පැවතුණා ඒ අවස්ථාවේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා තුරෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ග ඵලය අවබෝධ කරගත්තා. ධාත කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. තවත් අසංකේයයක් පිරිස සෝවාන් ඵලයටපත් වුණා. එතනින් නැවතුනේ නැහැ. ඊළඟ දවසේ භග්ගිය ස්වාමීන් වහන්සේ තුන්වෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ හතරවෙනි දවසේ මහානාම ස්වාමීන් වහන්සේ පස්වෙනි දවසේ අස්සජි ස්වාමීන් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයටපත් කොට වදාලා පළමු දවසේදීම පංච වර්ගයේ ස්වාමීන් වහන්සේලෙහි භික්ෂුභාවයෙන් පැවිදි වුණා උපසම්පදා වුණා. පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් පස් දිනා වහන්සේ ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිඹා ඥාන සහිතව උත්තම අරිහත්යෙන් අමා මහ නිවනටපත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තියමතුරා බුද්ධ ශාසන කාලයේ පටන් කල්ප ලක්ෂයක් පුරාගෙන ආව පාරමී අනුව ඊපස්සේ බුද්ධ ශාසන කාලයේ නාවරක් පූජා කළ අග්‍රසස්්‍ය දානයේ අනුව මේ බුද්ධ ශාසනයේ චිර රාත්‍රාඥ භික්ෂූන්ගෙන් අග්‍ර වී සියල්ලන්ට ප්‍රථමයෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේගේ චරිතාපදානයේ සඳහන් වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේසා විශාල විස්තරයක් ආර්ය පරිශ්‍රණ සූත්‍රයෙන් ඉදිරිපත් කරලා අන්තිමට දේශනා කරනවා මහණෙනි මා දේශනා කළ පරිද්දෙන් මේ විදිහට ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් සීල සමාධි ප්‍රඥා සීරසයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපනිශ්‍රේ වෙන මේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන මේ ස්වභාව ධර්ම අත්තර දමා ඒවායේ ආදීනව නුවණින් සලකා බුද්ධ ශාසනය ලබන්න තියෙන උතුම් ප්‍රතිෂ්ඨාවන මේ නව අනුපූර විහාර සමාපත්තිය අනුව නිවන් මාර්ගය ගන්න හැකි වෙනවා. එනිසා ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ ගියගේ නික්මී පැවිදි වී අනුත්තර සීල සම්පත්තියේ පීඨා සිටගෙන විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ආදී වශයෙන් කියවෙන ප්‍රථම ධානයේ ද්විතිය ධානයේ තෘතිය ධානයේ චතුර්ථ ධානය ආකාසානං චාතනේ විඥානංචාතනේ ආකින්චඤ්ඤාතනේ නේව සංඥා නාසඤ්ඤාතනේ සහ සංඥා වේද වේදේත නිරෝධේ කියන නවානුකූර විහාර සමාපත්තියෙන් ආධ්‍යාත්ම సంతානය උසස් භාවයට පමුණවා ගන්නවා ඒ සංඥා වේදේත නිරෝධ සමාපත්තියෙන් නවතින්නේ නැතුව අරහත් මාර්ගඥානයෙන් සියලුම ආශ්‍රවයන්සේ කරලා අද දවසේ මේ ජීවිතයම ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන අධිගත කරගන්න ලැබෙනවා කියනක පහදා දේශනා කොට වදාලා අන්තිම උපමාවක් දේශනා කළා ග්‍රීස්ම ඍතුවේදී සෑම තැනකදීම තනකොළ වියලියන අතර නිවාප භෝජන නමින් තුරුණ වර්ගයක් වැඩි පුත්‍රයෝ කැලෑවල වවා ගන්නවා අනිත් සෑම තෘණ වර්ග වියදේගේ අතර මේ නිවාප භෝජනයේ සොයාගෙන කැලාවේ ඉන්න සිව්පාවෝ ගෝන්නමුවෝ පැමිණෙනවා ඔවුන් හැකිතාක් මේ නිවාප භෝජනය අනුභව කරලා මත්ලා තැන්තන් වල වැටෙනවා ඒ අවස්ථාවේදී ගදි පුත්‍රයෝ ඔවුන් කැමැති කැමැතිසේ කපා කොටාගෙන ප්‍රයෝජන ගන්නවා මේ වගේ තමයි මහණෙනි ලෝක ධාතුව නිවාප භෝජනයක් මේ ලෝකයේ තින රජ සැප, සිටු සැප, ධන සැප මේ සියල්ල අමුදරුවන් දාස දාසෙන් අජේලකයන් කුක්කුට සූකරයන් හත්ති ගවාස වලවන් එවාගේම රංගිදී මුතුමැණික් ආදී මේ සීලම උපභෝග පරිභෝග වස්තු මේ ලෝක ධාතුවේ නිවාප භෝජනයයි මේවා වවල තියෙන මායයි ක්ලේශ මායя විසින් නිවාප මෝභෝජන වවල තියෙනවා එනිසා ලෝක සත්‍යා මේක නොදැන හැකිතාක් අනුභව කරලා අර නිවාපභෝජන අනුභව කරන සූපාවන් රැද්දාගේ අතට අසුවන්නාක් මෙන් ග්‍රහණයට අසුවන්නාක් මෙන් ජීවිතක්ෂයට පත්වන්නාක් මෙන් ක්ලේශ මාර්යාගේ ගොදුරු භාවයට පත් වෙනවා නමුත් මානෙනි මේ අතර ඥානවන්ත මුවෝ ඉන්නවා ඔවුන් මේ නිවාපභෝජනයේ කට ගන්න නැතුව ඒ වැදි පුත්‍රයන්ගේ ග්‍රහණයට අසුවන්නේ නැතුව කැමැති තාක් ආරණ්‍ය කැලෑවල ප්‍රාන්ත සේනාසනවල නැත්නම් වනගහනවල සැපෙන් ජීවත් වෙනවා ඔවුන්ගෙන් නිදහස් වෙනවා ඒ වගේ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී බෞද්ධයෝ මේ ලෝක ධාතයේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන මේ ස්වභාව ධර්ම ඇති දේවල් කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ නැතුව ඒවායේ ආදීනව නුවණින් සලකාගෙන අප්‍රමාදව සීල සම්පන්න වෙනවා අප්‍රමාදව සමාධි සම්පන්න වෙනවා අප්‍රමාදව ප්‍රඥා සම්පන්න වෙනවා සීල සමාධි ප්‍රඥා සීරිසෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා ආර්ය අෂ්ටාංග මාර්ග සීරිසයෙන් සත්‍යස් බෝධිපාක්ෂ ධර්මයන් වර්ධනය කර ගන්නවා එමගින් පරිඋත්ථාන කෙලෙස්, වීතික්‍රම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් නමින් හඳුන්වන මේ ක්ලේශච්ඡේදනය කරලා අනුපිළිවෙලින් සත්‍ය විසුද්ධියෙන් චිත්ත සංතානේ පවිත්‍ර කරගෙන ඥාන දර්ශන විසුද්ධිය නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ජරා මරණ දුක් තරණය කිරීමෙන් මාර්ගයේ පුත්‍රයාගේ වසඟේ ඉක්මවා අමච්චුදේය නම් වූ ලෝකෝත්තර අමාමහ නිවන සාදා ගන්නවා මගේ ශ්‍රාවකයෝ එසේ වෙත්වා කෙවුන් වහන්සේ ධර්ම දේශනාව දිමවා වදාලා දේශන අවසානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මාභිසමය කරගත්තා ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණය කියන මේ සෙවීම් දෙකක් පිළිබඳව විස්තර විවරණයක් කරමින් අනාර්ය පරිේශණයේ ආදීනවයත් ආර්ය පරිේශණයේ ආනිසංශයත් ගෙනහැර පාමින් වදාළ සූත්‍ර දේශනාවක් බැවින් මෙය ආර්ය පරිේශණේ සූත්‍රය නමින් හැඳින්වෙනවා මේ ආර්ය පරිේශණේ සූත්‍රයේ තියෙන භාවනා මාර්ගය කොටින්ම කියනවා නම් ජාත ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන දහම් පද හයක් අනුව වටිනා භාවනා මාර්ගය මේ ආර්ය පරිේශණේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා සමත භාවනාද විපස්සනා භාවනාද කියන ධ්‍යාකාර භාවනාම මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙනවා විශේෂයෙන් මධ්‍යම නිකායේ තියෙන 152ක් පමණ වූ සූත්‍ර වලින් වඩාත් පැහැදිලි වන්නේ කර්මස්ථාන භාවනා මාර්ගයි එනිසා මේ සූත්‍ර දේශනාව අපි කියවන්නට ඕන මේ සංක්ෂේපයෙන් කියලා දහම් කරුණු මෙතකින් සෑහීමකට පත්වන්නේ නැතුව නැවත නැවත මේ සූත්‍ර දේශනාව කියලා සාකච්ඡා කළ අර්ථ තේරුම් ගන්න අපි උත්සාහවන්ත වෙමු මෙහිති වෙන්නා වූ වටිනා භාවනා මාර්ගයෙන් වෙන් කරගෙන ඒක නිතර භාවනාවට ගන්න අපි අදිෂ්ඨාන කරගනිමු. මේ ධර්ම දේශනාව තුළින් අපේ භාවනා මාර්ගය පැහැදිලි කරගෙන එමඟින් අපි බලාපොරොත්තු වන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ලොවට අමා දහම් වැසි වැස්සෙව්වා සූවිසාසංක ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා දසදහසක් ලෝක ධාතෝ ධර්මාලෝකයෙන් ආලෝකමත් කොට සබා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරින වුණ රාතන් වහන්සේලා පිරින වුණ රාජරාජ මහා මාත්‍යාදීන් පරලව ගියා ගාරස්ථාන රාජධාන උයන් පුකුණු මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණා මේ වාගේ රාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩකඩම් යානවාන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇදීමෙන් පැළඳීමෙන් බෙහෙතින් හේතෙන් බතෙන් බුලතින් වතෙන් පිළිවෙතින් ආදරයෙන් කරුණාවෙන් පෝෂණය කරන ශරීර කූඩුවක් මතු ලැබෙන දිව්‍ය මානුෂාදි සම්පත් සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාරات ඇතිව නැතුව යනවා නිට්ටයයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙනවා දුකයි කැමැතිසේ නොපැවතී යනවා අනාත්මයි එල් ලක්ෂණයට යටත් සියලු සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුකට හේතු වෙන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දික් සසරදී පිරු අනන්ත පාරමී බෙලින් ආරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා අපට ජීවිතේ පුරා කරන සීල කුසල් පාරමී බාට පැමිණේවා චතු අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. පින්වත් සමරසේකර මහත්මයා සමරසේකර මහත්මයාත් එවාගේ මෙහෙත දින ජන්මදිනයේ සිහිපත් කරන සමරසේකර නෝනා මහත්මයාත් බලවත් ශ්‍රද්ධාවෙන් අද මේ අවස්ථාවට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන්ට යෙදුණා පින්වත් පීරිස් මෑණියෝ බොහොම කරුණාවෙන් කල්ැතුව මේ සම්බන්ධව කරුණු සැලකර සිටියා. එවාගෙයම අද නියමිත වේලාව පැයක්ම පසුවේ නමුත් ඒ ධර්මයේ පිළිබඳව තියෙන බලවත් ශ්‍රද්ධාව නිසා මෙතෙක් බලාපොරොත්තු වෙමින් සිටියා. කලින් රජමහා විහාරයේ පැවැත්වුණු ඉතාමත්ම සාරාණීය පින්කමේ කටයුතු නිමා වෙනකොට මෙච්චර වෙලාව ගත වුණත් ඒ පිනත් සිතින් ආවර්ජනා කරමින් අනුමෝදන් වෙවේ කෙසේ නමුත් සංක්ෂේපෙන් හරි මේ බණපදයේ අසාගන්නෙමු කියන බලවත් ප්‍රසාදයෙන් යුක්ත වූ මෙතෙක් රැඳී සිටියා මහා සංඝ රත්නය වෙනුවෙන් වතාවත් පවත්වා ගෞරවයෙන් වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් ආජීවෂ්ටමක සීලේ සමාදන්ව මෙතෙක් වේලා භාවනාවක් වැඩනසේ සමාහිතව සංසුන්ව බණට කැසුවා අපේ චිත්තසංතානවලට පුරුදු කරගෙන යන ධර්ම දහම් මඟ තවත් ආලෝකමත් කර ගැනීමට මේ දහම් පදේ හේතු වෙනවා. එනිසා මෙතෙක් වේලා සීලේක පිහිටා බණ ඇසීමෙන් ඇති වූ ප්‍රඥා භාවනාමේ කුසල සම්භාර ධර්මය, ධර්ම දානමේ කුසල සම්භාර ධර්මය, පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළගේ අභාව ප්‍රාප්ත මෞඛේ උතුමන් වහන්සේලාට සහෝදර සහෝදරේ පිරිසට එකසේ අත් වේවා. එපින් බිලින් ඒ සෑම දිනා සසර ගමනේදී භවයක් පාසා ධර්මාඥාන භාවනාඥාන මුදුන් පමුණුවමින් සුවසේ පාරමී පුරා සතු බෝධියානේකින් ලෝකෝත්තර ආමාමහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළටත් මේ රැස්ව සිටින සමටත් ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා රතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුව අත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මඳහත් අහිතවත් සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවතගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දස දිශා වාසී සමස්ත ලෝක සත්වයාටමත් මේ උදාර පිනත් වේවා සියලු සත්වෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු අවසාන වශයෙන් තුන් සිත පාදවාගෙන ධර්මාඥාන භාවනාඥාන මුදුන් පමුණවා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සිදු කරගන්නා ලද මේ ධර්ම දානමේ කුසලානිසංස බලයෙන් බුද්ධාදී රත්නත්‍රි අනුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ දාසීර්වාද බලයෙන් පින්වත් සමරසේකර මහත්මාන් මහත්මයාට ජන්මදිනයේ සිහිපත් කරන සමරසේකර නෝනා මහත්මියට මේ තවකාශ ලබා දුන්නු පින්වත් සීලවතී පිරිස් මෑණියන්ට අනිකුත් මේ මහත්තුරු මවුරු දූ දරුවන් සෑම දෙනාටම යහත්භාව වශයෙන් සකලාන්තරාය ਸਰවෝපද්දරයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය තුව සතවර්ෂ කාලයක් දීර්ඝාව ලැබේවා තබන තබන පියවරක් පාසා රත්නත්‍රේ සරණ පීත ආශිර්වාද නිරතුරුව ලැබේවා ගුණනුවණින් ධනදානී අසේසුරින් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස වර්ණ සඳක් මෙන් දිනු වේවා සීලම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතරේ ශාස්ත්‍රයේ වේ සමුර්ධ වේවා දෙලව සුබසිත සැලසේවා සසර ගමනේදී පාරමී පුරණ පුණ්‍ය ජීවිතෙම ජාති ජාතියක් උදා වේවා දෙමෝපිය සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑහිත මිතුරන් සේවක සේවිකාවන් පිරිවරා සුවසේ පාරමී පුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට නිවිසනසේ පැමිණ වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තේ ප්‍රතිලාභේ පිනිස මේ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනාට කෙසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මාන් ශාස්නාව පැවැත් වූ අද දේශකයණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ